විචිකිච්ඡාව කියලා කියන්නේ බුදුහාමුදුරුව ගැන, ධර්මයේ ගැන, සංඝ ගැන, මේ ප්‍රතිපදාව ගැන, පෙර භවයේ ගැන, මතු භවයේ ගැන, පෙරාතර භවයන් පිළිබඳව, හේතුඵල ධර්ම න්‍යාය පිළිබඳව මේවා පිළිබඳව යමෙකුට සැක සංකා මතුවෙනවා නම් එය විචිකිච්ඡාවයි කියලා හඳුන්වනවා. එය විමුක්ති සතියට බාධක ධර්මයක් වෙනවා.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 නිහිත සත්ත්වෝ සියුම් ආයුධ වලින් හිංසා කිරීමෙන් වළකිනවා. ලැජ්ජී පව්කම් කරන්නට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙනවා. දයාපන්නෝ සියලු සත්වයන් කෙරෙහි දයාව අනුකම්පාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලු සත්වයන් කෙරෙහිම හිතවත් බවක් අනුකම්පාවක් ඇති මෙත්සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා.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 ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං කියලා කියන්නේ කුමක් නිසාද? උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ කුමක් නිසාද? සැබවින්ම උන්වහන්සේ සම්මා සම්බුද්ධද? එහෙම වෙන්නට පුළුවන්ද? එසේ සිදුවීමේ හේතුව යුක්තිය කුමක්ද? මෙසේ නුවණින් නැවත නැවත පරීක්ෂා කරලා බලද්දී Tamanට මනවින් හේතුව ඵලය වටහාගෙන තථාගතයන් වහන්සේගේ අරහත්ත්වයේ සම්මා සම්බුද්ධත්වයේ කරගෙන නැවත නොවෙනස් වෙන ආකාරයෙන් තහවුරු වෙන සද්ධාාවක් පහළ වෙනවා නම් අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ ගැන අවෙච්ච ප්‍රසාදයට පත් වෙනවා අචල සද්ධාවට පැමිණෙනවා කියලා දහමෙහි සඳහන් වෙන්නේ පිළිතුරු.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 Taman නැවත නැවත ධර්ම කරුණු පුහුණු කරලා Tamanට ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ වෙනවා මේ මෙසේ මෙසේ වෙනවයි කියලා අන්න එතෙන්දි තමයි ධම සාක්කාතයි දහම සාන්දෘෂ්ටිකයි. මේ ජීවිතේම මේකෙන් ඵල ලබන්නට පුළුවන්. නුවණැත්තන් විසින් Tamanගේ මනස තුළින් Tamanගේ ප්‍රඥාව තුළින්ම මේක අවබෝධ කරගන්නට සුදුසුයි කියලා Tamanට හරියටම ප්‍රකට වෙන්නේ මේ කාරණා Taman පුහුණු කරන කරන ප්‍රමාණයටයි.